මේ මොහොතේ අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ දානය තුලින් හරියත් වෙන්නේ කොහොමද කියන එක. ඒ වගේම දානයේ පරිපූර්ණ භාවය පිළිබඳව අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. දානය කියන එක පින්වත්නි මේ ලෝකයේ සත්‍යයගේ කුසගින්න නිවන පිණිස අපි ළඟ වැඩිපුර තියෙන දේවල් කාට හරි දීලා ඒ අපතේ යවන්න නැතිව ප්‍රයෝජනෙ ලබන පිණිස අපගේ කම්මැලි කම්ම යන්නට දෙන එකක් එහෙම නැත්නම් සපවත් ජීවිත බලාපොරොත්තුෙන් කරන ක්‍රියාවලියක් කියලා අපිට නිර්වචනය කරන්න පුළුවන් කමක් නැහැ. ඒකට හේතුව තමයි මේ දාණය කියන එක තථාගතයන් වහන්සේගේ පාරමිතාව කරන කොටගෙන දේශනා කරපු ධර්මතාවය. දානය ලෝක සත්‍යයේ විමුක්තිය සලසයි කියලා අපට කියන්න පුළුවන්. එහෙනම් දන් දීලා අපි දිව්‍ය ලෝකවලට ගින් විශාල විමාන අරගෙන බොහොම සැපවත් ජීවිතයක් ගත කරනවා. මේ ලෝකයේ හොඳ ලස්සනට තැනකකින් ඉපදිලා ගොඩාක් සැප සම්පත් ධනයට හිමිකම් කියලා බොහොම සපවත් ජීවිතයක් ගත කරනවායි කියලා කිව්වාම ඒක දානයක් නෙමෙයි. ඒක සම්පූර්ණ සාපයක්. හේතුව පංචකාමයන් විඳින්න අපට මේ ලෝකයේ බඩු බාහිරාදිය ලැබෙනවා කියන්නෙම එයාගේ සාපය එයාට පරිසම් දෙන්න පටන් අරන් ඉවරයි. මේ ලෝකේ රෝමත්ම කෙනා කාන්තාව එයාට භාර්යාවසෙන් ලැබෙනවයි කියලා කියන්නේ එයාගේ සාපය පටන් අරන් ඉවරයි. දරුවෝ හම්බෙනවා කියලා කියන්නෙම එයාට මේ ලෝකේ භයානකම සාපේ පටන් අරන් ඉවරයි. ඇයි ඒ දරුවන්ට අනාගතය හදන්න ඕනේ, උගන්වන්න ඕනේ, ඉඩම් ගන්න ඕනේ, ගෙවල් හදන්න ඕනේ. දෑවැදි හදන්න ඕනේ, ආරක්ෂාව සපයන්න ඕනේ, ජීවිත කාලෙම සැප දුක බලන්න අපේ මිනිසත් භවයේම ආයෝජනය කරන්න ඕනේ. එහෙනම් දරුවෙක් ලැබෙනවා කියන්නේ එයාගේ සාපේ පටන් ගත්තා කියන එක. එහෙනම් මේ ලෝකයේ සෑම කෙනාම දන් දෙනවා. ඇයි අරියත් භාවයටපත් වෙන්නේ දානේ එක අඩුවක් තියෙනවා ඒක පිරিলা නැහැ. ඒක තමයි අද අපේ විශේෂ අවදානම. ඒ අඩුව තමයි දානේ දුන්නාට පස්සේ මම දානේ දුන්නා ලෝභය නැති කළා ద్వේෂය නැති කළා මෝහය නැති කළා කියලා අපි සන්තෝෂ වෙනවා. ඇයි අනාගාමී වෙච්ච කෙනාට rahat වෙන්න බැරි වුනේ? ඇයි අනාගාමි ඵලයෙන් එයා නැවතුනේ ඉරවුනේ කියලා බැලුවාම මම ලෝභ දේශ මොහ නැති කළා කියන මාන්නය තාම පවතින නිසා ලෝභය නැති කළා ගෞරවයේ ලෝභය නැති කළා තමන්ගේ ಗುಣ කිව්වාම හම්බෙන ප්‍රශංසාව කෙරේ තියෙන ලෝභය නැති කළා. ඒ නිසා එයා එළියේ කාටවත් ඇයෙන්න කියන්නේ ඇයි ලෝභය නැති කරපු නිසා ලෝභය නැති වුණා. ලෝභය නිසා අටගත්ත ලෝභය ලෝභයේ ගොඩාක් සියුම් මට්ටමක් නිසා ඒක එයා කියන්නෙත් නැහැ. ප්‍රසිද්ධියට පත් කරන්නෙත් නැහැ. නමුත් rahat වෙන්නෙත් නැහැ. ඒ ලෝභය එයා තුල සදා කාලෙටම පවතින ධර්මතාවයක් වෙනවා. එහෙනම් මේ ශ්‍රාවකයා මේ දානය තුලින් මම ලෝභය, ద్వේෂය නැති කරගත්තා. ඒ නැති කරගත්තා වූ කියන ලෝභය මන් තුළ පවතිනවා. ඒක නිරෝධි කරන්න මං කැමති නෑ. එහෙනම් මම නිර්වාණයට අකමැති අරියත් බෝධියට තියෙන द्वේෂය නිසා මේ මුලාව, මේ ලෝභය මම තාම නිරෝධ කරන්න නැතුව තියාගෙන ඉන්නවා. එහෙනම් द्वේෂයත් මන් තුළ තාම පවතිනවා සියුම් මට්ටමක. හැමදේම අත්හැරියා හැමදේම දන් දුන්නා ලෝභ දේශ මොහ නිරෝධ කළා නමුත් නිරෝධ කළා කියන ලෝභය තාම නිරෝධ කරන්න මං අපෝසත් වුණා මේ ධර්මතාවය මේ භාවනා යෝගියාට වැටෙනවා මේ ආර්ය ශ්‍රාවකයා ශ්‍රාවිකාව කල්පනා කරනවා හැමදේම දන් දුන්න මට දන් දුන්නා කියන මතකයේ දන් දෙන්න තාම බැරි වුණානේ මං වාගේ මෝඩේ කෙනා ඉස්සෙල්ලා මේ මතකයේ දන් දෙන්න ඕනේ කියලා දන් දීම නිසා අටගත්ත දන් දුන්නයි කියන ලෝභය ද්වේෂය නැති කරගත්තා කියන ද්වේෂය මම මුලාවෙන් නිදාසුනා කියන මුලාව කියන මේ සියොම් මට්ටමේ ලෝභ දේශ මෝහ අත්තරිනකොට එයා නිරෝධ වෙලා ගී මට්ටමින් අරියත් භාවයටපත් වෙනවා. බලන්න මේ දාණය තුල අපේ අරියත් භාවය තිබිලා එහෙනම් දානේ පරිපූර්ණත්වය කියන්නේ මොනවද? අපි මේ ලෝකයේ දීපු දාන ඕන තරම් තියෙනවා. හැබැයි ඒ දාන හැම එකක්ම අපි දුන්නයි කියලා කියන්නේම අපි දීලා නැහැ කියන එක. දුන්නා නම් ඉවර වෙන්න එපාය. අමතක වෙන්න එපාය. මතකයෙන් අයින් වෙන්න එපාය. එහෙනම් ඒවා අපි හැම එකක්ම මානසිකව, චෛතසික වලින් අල්ලාගෙන නඩත්තු කරන නිසා ඒ කිසිම දානයක් දානයක් වුණාට පරිපූර්ණ දානයක් වෙලා නැහැ. එහෙනම් දානයේ පරිපූර්ණත්වය තමයි යමක් දුන්නා දුන්න බව දැනගත්තා දැනගත්ත සිතවිල්ල අත්හැරියා අන්න රාතෙකින් අලුතෙන් ශාසනයට රාත්‍රියක් ඇතුල් වුණා කියලා අපට සාදුකාර දෙන්න පුළුවන්. හැබැයි අපි එහෙම කරන්නේ අවුරුදු 10කට කලින් දීපු වස්සාන දානයේ ව්‍යංජනවල රස තාම අපට දැනෙනවා. එදා උයපු ඇඹරල්ලා ව්‍යංජනය ගැන තාම ආඩම්බරයි. ලොකු ආඳුර හත් වතාවක් ඉල්ලගෙන කෑවා. අන්තිමට හොතා ගත්තා දවල් දානෙටත් එක්ක ඒ තරම් රසයි කිව්වා. පුදුමාකාර ප්‍රසිද්ධියක් කීර්තියක් අපට ලැබුණා. ප්‍රසිද්ධිය කිව්වා ආවලාගේ ඇඹරල්ලා ඔද්දනම් කියලා වැඩක් නැහැ. බලන්න අවුරුදු 10ක් ගෙල්ලා අර හැඹරල්ලා gediya බඩේ කුණුවලා ඇති ලක්ෂ වාරයක් ඒ තැඹරල්ලා gediya තාම අතේ තියෙනවා කුණු වෙලා නැහැ. චෛතසික වෙල ඇඹරල්ලා gediya පැලවෙලා ගහක් වෙලා. එහෙනම් මේ මානසිකත්වය මේ ස්වභාවය නිසා දානේ පරිපූර්ණත්වය අපි තුල අසාර්ථක වෙලා එහෙනම් අපි දීපු දාන තියෙනවා නම් හැම දානයක්ම ලයිස්තු කරලා බලන්න එකක්වත් අපි අමතක කරලා තියනවද ඇත්තටම දුන්නද කියලා ඇත්තටම දුන්නේ භෞතික දාණය විතරයි මානසික දාණය තාම දුන්නේ නැහැ ඒක දුන්නයි කියන தත්ත්වයට අපට එන්න පුළුවන් කමක් නැහැ එහෙනම් මේ ලෝකේ පවතින සෑම දෙයක්ම අපි දානයක් වශයෙන් අත්හැරීමක් වශයෙන් හැමදේම අනුසතු කළාට තාම අපි ඒවා මනසින් අල්ලාගෙන ඉන්නවා එහෙනම් අදවත් මේ දානයේ ආනිසංස ඇවුනට පස්සෙවත් අපි මේ දානයේ පරිපූර්ණත්වය ලබන්න ඕනේ. එහෙනම් මොන මොන දාන මොන මොන විදියට දුන්නයි කියලා මතක තියානින්නවද? ඒවා නිරෝධ කරන්න. ඒ මතකයෙන් අයින් වෙන්න. පුද්ගලයෙක් සත්වයක් නැති සතරමා භූතයෙක් ගිහිල්ලා යම් යම් දේවල් දුන්නාම ඒක මම දුන්නයි කියලා කියන්න මම කියන්නේ කවුද? සමාජයේ අඳුන්වන්න මට නමක් දුන්නාට ඒක මම නෙමෙයි. අම්මා තාත්තට අඬ පාසුවට ඒක තිබ්බේ. ස්ත්‍රියක් පුරුෂයක් ඒක සමාජයේ පාසුවට තිබ්බේ. එහෙනම් මේ හැම නාමයක්ම මට අයිති නැත්තම් මේ රූපය සැබෑ රූපයක් නෙමෙයි නං දානේ දීපු කෙනා කවුද කියලා හොයලා බැලුවාම පුදුම ලැජ්ජාවක් හිතෙනවා අනේ මේ තරම් මුලාවක් මම කියලා කෙනෙක් නැහැ. පුද්ගලයේ සත්වයක් නැහැ. මම දුන්නයි දුන්නයි කියලා මම මෙච්චර අවුරුදු ගාණක් මොකද්ද මේ වෙලා තියෙන මුලාව කියලා අපට අපි කෙරෙහිම විශාල ලැජ්ජාවක් ඇති වෙනවා. එහෙනම් මේ දාණය පරිපූර්ණත්වයටපත් වෙනකන් මේ දාණය දාණය අපට පූජා කරනකන් අපට මේ ලෝකේ කවදාවත් නිවන් දකින්න පුළුවන් කමක් නැහැ. එහෙනම් දානයේ අරියත් භාවය තමයි දානය දෙනකොට නැති වෙන්නේ ලෝභය, නැති වෙන්නේ ద్వේෂය, නැති වෙන්නේ මෝහය. හැබැයි මේවා නැති වුණා කියන මතකය නැති වෙලා නැහැ. දාණය දුන්නයි කියන එක මතක අමතක වෙලා නැහැ. එහෙනම් මේ දාණය දාණය නිසා ඇතිවෙච්ච ආනිසංශය දාණය කලින් අල්ලාගෙන හිටපු තිබිච්ච වේදනාව අත්හැරියට පස්සේ තියෙන සුඛය එහෙනම් ඒ ධර්ම දේශනාවලින් අම්බෙච්ච කමඨාන් ඒ ධර්ම කාරණා එහෙනම් කායික වශයෙන් අල්ලාගෙන ඉන්න ඔදිව්‍යංජන ටික එහෙනම් මේවා ඔදි ව්‍යංජන වශයෙන් අපි ළඟ තියෙනකොට මේක පූජා කරනකම් මොනතරම් දුකක්ද මේක වෙලාවට යන්න ඕනේ බල්ලෝ බලවලු පණීද දන්නේ රිලෙව් එක ඇවිල්ලා කෙසෙල් ඇවරි අරගෙන යයිද දන්නේ පූජා කරනකම් පරිස්සම් කරන්න ඕනේ අර උලවුඩ ඉන්නා වාගේ මේක විශාල වශයෙන් මාන්සි වෙලා පරිස්සම් කරලා පූජා කරලා ඉවර වෙච්ච ගමන් තමන්ගේ පුද්ගලික අයිතියේ තිබිච්ච මේ නාම රූප වස්තුව අන්සතුනාම පුදුමාකාර නිරෝධ සුවයක් දැනෙනවා දැන් නම් කෙසල් ගෙඩි ටික ස්වාමීන් වහන්සේලා වැළඳුවා ලෙලි ටික වඳුරෝ නෙමෙයි රිලව් නෙමෙයි අලියත්තු ඇවිල්ලා කෑවත් ප්‍රශ්නයක් නැහැ දැන් අපිට ඒ පිළිබඳ වගකීමක් නැහැ පූජා කරලා ඉවරයි එහෙනම් බලන්න මේ කායික වශයෙන් දුක පිළිබඳව තියෙන වේදනාව අපි අල්ලාගෙන ඉන්නවා. ආවල්ලාවල් ව්‍යංජනේ දුන්නේ ආවල්ලාවල් දේ පිරිකරට දුන්නේ පටවි මට්ටමින් කායිකව අල්ලාගෙන ඉන්නවා. මේවා නඩත්තු කරන්න 500 කුල 10 වශයෙන් අපි ළඟ තියෙනකොට මේවා පිළිබඳව මොනතරම් ලෝභයක්, දේශයක්, මෝහයක් තිබිලා දුක් විඳද? කැවිලි වශයෙන්, පෙවිලි වශයෙන්, පළතුරු වශයෙන්, බත් වශයෙන්, ව්‍යංජන වශයෙන්, පිරිකර වශයෙන් පත් කරලා පූජා කළාට පස්සේ සිත මොනතරම් සෑල්ලුද? හැබැයි ඒ සෑල්ලුවේ වින්දනේ අපි අල්ලාගෙන ඉන්නව නේද? අන්න වේදනාවෙන් අපි මේක අල්ලාගෙන ඉන්නවා මේ දාණය. ධර්මානුසංස දේශනාවක් අපිට ලැබුණා. එහෙනම් ධර්මානිසංස දේශනාව තුළින් අපි කවදාවත් ආලා නැති එකක් අපට හම්බ වුණා. මේ දාණය බෙදනකොට ලෝභය එතන මතුවලා තිනවා. ඒක අවබෝධ කරගන්න ඥාණය අපට ලැබුණා. මේක දෙන ගමන් ඉතුරු කරගන්න මේ ඇන්දෙන් පොඩ්ඩක් ඇතුල් ඇතුල් කරනකොට ඉවත් කරනකොට පැත්තක හොඳ ටික ගොඩගාගෙන පැත්තකින් බෙදෙනකොට අන්න द्वේෂය Taman තුල මේ ඇන්දෙන් මතුවෙන බව තේරුම් ගන්න ඥාණය අපට ලැබුණා එහෙනම් මේ ධර්මානිසංස දේශනාව ඒක තුල සංගවිච්ච අභිධර්මය අපට ඇයෙනකොට ධර්මානුකූලව අපි මේක අල්ලාගෙන නැද්ද මේ හැම දෙයක්ම මේ විදිහටයි සිදු වෙන්නේ. ආවල් දේ ආවල් විදිහට සිදු වෙන්නේ. දාහනේ දීලා ලෝභය නැති කරන්න පුළුවන්, ද්වේෂය නැති කරන්න පුළුවන්, මෝහය නැති කරන්න පුළුවන්. මේ දාහනේ කරනකොටගෙන rahat වෙන්න පුළුවන්. මේවා චිත්තානුපස්සනාවෙන් අල්ලාගෙන නැද්ද? එහෙනම් දානයක් යම්කිසි කෙනෙක් දුන්නාම එයා කායික වශයෙන් අල්ලාගෙන ඉන්නවා වේදනාවෙන් අල්ලාගෙන ඉන්නවා ධර්ම කාරණා තුලින් ලෝකෝත්තරව අල්ලාගෙන ඉන්නවා චෛතසික වලින් අල්ලාගෙන ඉන්නවා. එහෙනම් මේ සත්වයා අපෝසත් වෙලා තියෙනවා මේ දාණය තුලින් වැඩ නිමා කරන්න. මෙයා දක්ෂ වෙලා තියෙන්නේ හැම දෙයක්ම මොන හරි මට්ටමකින් සියුම් මට්ටමින් හරි නඩත්තු කරන්න. එහෙනම් මේ දාණය තුල තියෙන අරියත්භාවය තමයි හැමදේම දුන්නා ඉවර වුණා. ඉවර වුණේ දාණය විතරක් නෙමෙයි මමත් ඉවර වුණා. මගේ මාන්න ඉවර වුණා. ආහංකාරය ඉවර වුණා. උඩඟුකම ඉවර වුණා. භවයට තියෙන තණ්හාව ඉවර වුණා. මං වාගේ මෝඩයෙක් මේක ඉපදෙන්න වැඩ කරලා ඒ කාම ඡන්දේ ඉවර වුණා කියලා හැමදේම නිරෝධ කරන්න පුළුවන් නම් දානේ ඉවර වෙනකොට භවගාමි පැවැත්මත් ඉවර වෙලා අරියත් භාවයටපත් වෙනවා. එහෙනම් දානයක් දෙනකොට අපි දෙන්න ඕනේ රාත් වෙලා නිවන් දකින්න. සැප සම්පත් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි දුක බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි දෙන්න ඕනේ දාණය. එහෙනම් මේ දාණය පරිපූර්ණත්වය ලබන්නේ මේ දාණය මනසින් අත්තරපු දවසක. එතකම් මේ දාහනේ කවදාවත් මනසින් අත්හැරෙන්නේ නැහැ. එහෙනම් තථාගතයන් වහන්සේ නමක් ළඟට ගිහිල්ලා ආවල් ස්වාමින් වහන්සේගෙන් මම බණ ටිකක් ඇහුවා. ඒ හාන්දරෝ බණ කියන්නේ එක දවසක් මම පින්ඩපාත යනකොට මම උන්වහන්සේට දාන්නේ දුන්නා. උන්වහන්සේ මගේ දාන්නේ බොහොම අගේ කියලා වළඳලා මගෙන් දාන්නේ අරගෙන මට බණ ටිකක් කිව්වේ නැහැ කියලා චෝදනා කරනකොට තථාගතයන් වහන්සේ කියන උන්වහන්සේ දාන්නේ වළඳලා නැහැ. ඇයි පින්වත දානෙ දුන්නා නම් දානෙ දුන්නේ අත්තරින්න නම් ඒක මනසේ තියෙන්න විදියක් නැහැ. මමයි දුන්නේ කියලා චෝදනාවක් ගොඩනගෙන්න විදියක් නැහැ. මමයි දුන්නේ මගේ දානයයි දුන්නේ කියලා කියන්නෙම එයා දීලා නැහැ. දීපු නැති දානයකට බණ කියන්නෙත් නැහැ කියලා භාග්‍යතුන් වහන්සේ ධර්මයේ දේශනා කිරීම ප්‍රතික්ෂේප කරනවා. එහෙනම් මේ ලෝකේ අපේ දාන මොනතරම් ප්‍රතික්ෂේප වෙන්නේද මේ සංසාර භවගාමි ජීවිතය තුළ අපි දෙන හැම දෙයක්ම මතකේ තියාගෙන හැම දෙයක්ම ලයිස්තුගත කරගෙන ඒ ඒ පින්කම් වලට පොත් අරගෙන ඒ පොත්වල මෙච්චර මෙච්චර දුන්නා මේ මේ කැවිලි දුන්නා මේ මේ පෙවිලි දුන්නායි කියලා ලයිස්තු අදාගෙන පොත් අල්මාරියේ පරිස්සම් කරනකොට ඒ හැමදේම නිතර නිතර සාකච්ඡා කරනකොට මෙනෙහි කරනකොට දාණය සිතේ තව තවත් තැම්පත් වෙලා අපි සිතින් දැඩි ලෙස අල්ලාගෙන ඉන්නවා දාණය අත්තරින්න කැමති නෑ අත්තරින්න කැමති නැතුව දෙන දාණය දානයක් නෙමෙයි ඒක නිකම්ම නිකන් දීමක් පමණයි එහෙනම් අපි ලබාපු මිනිසත් භවයේ මේ දානය කියන පාරමිතාව අපි තුල සම්පූර්ණ වෙන්නේ නැති එකට ලොකුම හේතුව අපි දන්නේ නැහැ. අපට ගොඩාක් දේවල් වැරදිලා අපි ලබාපු මිනිසත් භවයේ තුල අපට ගොඩාක් වැඩ වැරදිලා තියෙන්නේ මේ වගේ මතක තියාගෙන හැම දෙයක්ම නඩත්තු කරන නිසා එහෙනම් අද මම ඉපදිලා මට දුකක් තියෙනවා මේ දුකට හේතුව මොනවද? කුසලයක් හරි අකුසලයක් හරි පරිසම් දුන්නා. ඒකට හේතුව මොකද්ද? මම එහෙම දෙයක් කළා. එහෙනම් අද මගේ සැපයට හේතුව මොකද්ද? මම යම්කිසි දෙයක් යම්කිසි භවයක කළා. ඒකේ ආදීනව මෙන්න මෙතන මේ සැපය එහෙනම් විශාල ඉඩම් ප්‍රමාණයක් හම්බෙලා විශාල ධනයක් හම්බෙලා හොඳ ප්‍රඥාවක් හම්බෙලා සැපවත් ජීවිතයක් හම්බෙලා මේවා ඔක්කොම පව් පින්වතනි මේවා අපි ගෙවන්න ඉපදිලා ඉන්නේ එහෙනම් මේ ලෝකේ කුසල් කර කර පින් කර කර හැම දෙයක්ම නිරෝධ කරනවා නම් අපේ කර්මය අපේ නිරෝධ වෙනවා අපි ලබාපු මිනිසත් භවයේ වැඩනිමා වෙනවා. එහෙනම් අපි හදින්දලා මේ හැම දෙයක්ම මතකෙන් අයින් කරන්න ඕනේ. හැම දෙයක්ම දානය තුල තියෙන අඩුපාඩු හදාගන්න ඕනේ. අපි දානයක් දෙනකොට අපි දන්නවා අඩුපාඩු නැතුව හදන්න ඕනේ. දානයකට හොද්දක් තියෙන්න ඕනේ, ව්‍යංජන තියෙන්න ඕනේ, කොළමැල්ලුමක් තියෙන්න ඕනේ, පළතුරු තියෙන්න ඕනේ, කැවිලි જાති තියෙන්න ඕනේ. අන්න බලන්න දානයක අඩුව අපි දන්නවා. දානයක් දෙනකොට ලෝකෝත්තර අඩුව පිළිබඳ අවබෝධය අපට නැහැ. එහෙනම් අපේ අඩුපාඩු අපි හදා ගන්නට ඕනේ. මේ මේ දේවල් මතක තියාගෙන මාර්ගඵලලාභී උත්තමයන්ට දන් දුන්නා තථාගතයන් වහන්සේගේ ශාසනය උපසම්පදා කට්ටියට සාංගික දුන්නා භාවනා යෝගී ස්වාමීන් වහන්සේලාට දුන්නා විශාල කුසල් මේ භවයේ මං කරගත්තයි කියලා ආඩම්බර වෙනවයි කියලා කියන්නේ එයා අතේ වියදමින් ඌණියමක් කරගන්නවා නැවත ඉපදිලා දුක් විඳින්න එහෙනම් දානය පරිපූර්ණත්වයටපත් කරමු. මොකටද නැවත නැවත අපි මේ ලෝකේ ඉපදෙන්නේ? බත් කන්න. මොකටද නැවත අපි මේ ලෝකේ ඉපදෙන්නේ? ලෙඩ වෙලා වයසට ගිහිල්ලා මැරෙන්න. එහෙනම් මේ ලබාපු මිනිසත් භවයේ මේ ඉතුරු වෙලා තියෙන ආවිෂ කාලය අපට හොඳටම ඇති අරියත් බෝධියටපත් වෙන්න. එහෙනම් දාණය අපි දන් දුන්නා. මගේ වස්තුව මං අලෝභය බවට පත් කළා. අනිත්යට දෙන්න නැතුව මටයි මගේ පවුලේ කට්ටියට විතර පරිහරණය කරනවා කියන द्वेषය අද්වේෂය බවට පත් කළා. සැප සම්පත් කෙරෙහි තිබිච්ච මුලාව අමෝහය බවට පත් කළයි කියලා සන්තෝෂ වෙලා බලන්නේ ඒ සන්තෝෂයේ කොඩි විනයක් කරගෙන ඒක මතක තියාගෙන ඉන්නවා ලෝභ දේශ මොහ නැති කළා එහෙනම් නැති කරපේකේ ලෝභය මොකද්ද මේ මිනිසත් විඥාණයට නිවන් දකින්න දෙන්නේ නැතුව මේ ලෝභය මතක තියාගෙන මේ විඥාණයට द्वේෂයක් නෙමෙයිද මේ නඩත්තු කරන්නේ මුලාවක් නෙමෙයිද නඩත්තු කරන්නේ ඒ නිසා තමයි අනාගාමි ඵලයේ ඉන්න කෙනා සියුම් දේවල් වලට අහුවෙලා එයා ඒ අහුවෙලා ඉන්නවා ඒක නඩත්තු කරනවා කියලා එයා දන්නේ නැහැ. එහෙනම් අපි ලබාපු මිනිසත් භවයේ දානයක් තුලින් අරියත් වෙන්න නම් මේ සංසාර භවගාමි ජීවිතය විමුක්තියටපත් වෙලා නිරෝධ වෙලා යන්න නම් මේ හැම දෙයක්ම අමතක කරලා දාමු. ඊයේ ගත්ත දානය අපට මතක නැහැ. ඊයේ කියපු වචන එකක්වත් මතක නැහැ. හේතුව අපේ නමත් අපට මතක නැති වෙන අවස්ථා අනන්තයි අප්‍රමාණයි. ඇයි මේම වෙන්නේ? මොකටවත් බැඳිලා නැහැ. අපේ නම මතක තියාගන්න ඕනේ අනිත් මිනිස්සු. මිනිස්යෙන් ඇව්වා ස්වාමිනිය ඔබ වහන්සේගේ නම මොනවද කියනකොට නම මතක වෙලා ඒ ඇඳුම් පතෙන් බලලා නම කිව්වාම ඒ මිනිසයාට සැකයක් ඇති වුණා ජාතික ඇඳුම් පත හොර එකක්ද කියලා. අනුන්ගේ නමට අදාපු එකක්ද කියලා සැකයක් පහළ වුණා. එතකොට ඇහුවා ඔබ වහන්සේගේ නම ඔබ වහන්සේට මතක නැත්තේ ඇයි කියනකොට ඒකට දීපු උත්තරය තමයි මට අඬගන්න අඬගන්න ඕන කෙනා එයා මතක තියාගන්න ඕන මිසක් මාව මං කවදාවත් අඬගන්නේ නැහැ. මට මං කතා කරන්නේ නැහැ. ඒ නිසා මගේ නම මතක තියාගැනීමේ අවශ්‍යතාවය මට නැහැ. අනිත් අයට අවශ්‍යතාවය තියෙන්නේ මට කතා කරන්න. එහෙනම් ඒ අය ඕමනාවේ මතක් මතක තියාගත්තට කමන්නේ. ඒක එයා විසින් කළ යුතු වැඩක්. ඒක මට හදාලා වැඩක් නෙමෙයි කියලා කිව්වාම එයා සාදුකාරයක් දුන්නා. නමක් තුල මෙච්චර ධර්මතාවයක් තියෙනවද? අපේ නමවත් අපට අයිති නැත්තම් මේ ලෝකේ මොකවත් අයිති නැණි ස්වාමිනී මේ ධර්මයේ තේරුම් ගන්න මට මෙච්චර කාලයක් ගියා කියලා කිව්වා එහෙනම් බලන්න අපේ නම අපි මොනතරම් ආඩම්බර කරනවද මේකට ගෞරව තානාන්තර මොනතරම් එකතු කරනවද පට්ටා නම්බු නාම ඇතම්යක් විතර දික් කරනවද නමවත් අමතක කරන්න බැරි නම් අනුන්ට කතා කරන්න අනුන්ගේ පාස්වට තිබ්බ නම අල්ලාගෙන මේ තරම් යුද්ධය පොරබදිනවා නම් මෙයා පින්වතුනි ලුණු ඇඹුල් අත්තරිනවා කියන එක ඉබ්බගෙන් පියාටු ගන්නවා වාගේ එහෙනම් මේ ලෝකේ මොකවත් අත්හැරලා නැහැ. හැම දෙයක්ම අල්ලාගෙන නඩත්තු කරනවා. එහෙනම් මේ සංසාරයේ තුල මේ භවගාමි ජීවිතය තුල අපි දාහනේ දීලා මොකවත් අපි වෙනුවෙන් කරගෙන නැහැ. අපට අකටයුතු දේවල් කරගෙන අපට අපි නිඳා කරගෙන අපට ඕනියම් කොඩි වින බන්ධන කරගෙන එහෙනම් මේ හැම දෙයක්ම අපේ මතකයෙන් අයින් වෙන්නට ඕනේ. දාහනේ හොඳම ආනිසංශ තමයි දාහනේ දීපු වගක්වත් මතක නැත්නම් ඒක තමයි නියම ආනිසංශයේ පරිසම් දීලා තියෙන්නේ. එහෙනම් අපට දීලා තියෙන ආනිසංශ ආනිසංශ නෙමෙයි සාප පින්වතුනේ. නිවන් දකින ශ්‍රාවකයාට මොන කුසලයක්ද මොන පිනක්ද එයාට ඕනේ ඔක්කොම අත්හැරලා නිවන් දකින්න සැපවත් ජීවිතයක් ලබන්න දිව්‍ය ලෝකයේ දෙවියෙක් దేవතාවෙක් වෙන්න එයා කුසල් බලාපොරොත්තු වෙනවා නම් පින් බලාපොරොත්තු වෙනවා නම් එයා ආර්ය ශ්‍රාවක ශ්‍රාවිකාවක් නෙමෙයි එයා සසරේ යන සාමාන්‍ය පෘතුජන පුද්ගලයෙක් එහෙනම් අපි පෘථුජනයෝ නොවෙමු. අපි තථාගතයන් වහන්සේගේ සම්බුද්ධ ශාසනය පිරිනිවන් පාන්න අරියත් බෝධිය පතාගෙන යන ශ්‍රාවක ශ්‍රාවිකාවන් බවට පත් වෙමු. එහෙනම් දානය නිසා ඇතිවෙච්ච සියලෝම මතකයන් අද ඉඳලා නිරෝධ කරලා දාන්න, මකලා දාන්න, මොකවත් මතක තියාගන්න එපා. හැම දෙයක්ම අමතක කරලා දානයේ පරිපූර්ණත්වයටපත් වෙන්න, ඒ පරිපූර්ණත්වයේ ධර්මතාවය තුළින් අරියත් බෝධියෙන් පිරිනිවන් සම්පාන්න සුදුසුකම ලබන්න එහෙනම් මේ දාණය දීලා පුද්ගලික ධනය ව්‍යපෑදම් කරලා විශාල කුසලානිසංශ පුණ්‍ය කර්ම රාශියක් ඉෂ්ට සිද්ධ කළා. එසේ ඒක රාශි කරගත්ත ජනිත කරගත්ත උත්පාදනය කරගත්ත සියලෝම කුසලානිසංශ ධර්මයේ තුලින් ditta ධම්ම වේදනීය කර්මයක් නිර්මාණය වෙලා මේ මොහොතේ මේ ධම්ම පරිසම් දුන්නා. ඒ තමයි යන ගමන් රාත් වෙන්න කමඨාන ලැබුණා. මේ වාඩි වෙලා ඉන්න ගමන් රාත් වෙන්න කමඨාන ලැබුණා. මේ දවස තුල රාත් වෙන්න කමඨාන ලැබුණා. දින 7න් රාත් වෙන්න කමඨාන ලැබුණා. උපරිම කම කම්මැලි කමෙන් වඩලා හරි අවුරුදු 7න් රාත් වෙන්න කමඨාන ලැබුණා. එහෙනම් මේ ධර්මය මේ ධර්මය තුළින් ලබාගත් අවබෝධය ප්‍රඥාව මේ සිතේ නිදාංගත කරගෙන හැම මොහොතෙම මෙනෙහි කරමු. හැම මොහොතෙම කල්පනා කරලා සජ්ජායනා කරමු. මේ ලබාපු මිනිසත් භවයේ මතකයන් නිසා, චේතනා නිසා කර්ම නිර්මාණය වෙනවා. කම්මං වදාමි. හැම චේත චේතනාවක්ම අත්හැරලා නිරෝධ කරලා ඉපදීමේ අයිතිය අයිමි කරගෙන තථාගතයන් වහන්සේ ඉදිරියේ සාදුකාරයක් දෙමු භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ හැමදේම අත්හරින්න කිව්වා මම ඉපදීමේ අයිතිය අත්හැරියා මගේ මිනිසත් භවය අත්හැරියා නැවත මේ සංසාරයේ තියෙන සම්බන්ධය අත්හැරියා හැමදේම අත්හැරියා කිව්වාම භාග්‍යතුන් වහන්සේගේ ශාසනය තවත් රාතෙක් නිසා සම්පූර්ණ අලංකාරයටපත් වෙනවා මේ සම්බුද්ධ ශාසනය නැවත සත්‍ය ධර්මයේ ධර්මයේ කියන ආර්ය ශ්‍රාවකයෙක් ඉපදුනා කියලා අපට සන්තෝෂ වෙන්න පුළුවන්. එනනම් මේ ධර්මය නැවත නැවත සිහි කරලා මෙනෙහි කරලා මේ කමඨාන මේ තප්පරේ ඉඳලා වඩලා මේ ලබාපු මිනිසත් භවයේ ඉතුරු වෙලා තියෙන ආයස කාලය තුල ඒකාන්ත වශයෙන්ම අරියත් බෝධියෙන් පිරිනිවන් පාන්න මේ කුසලානි සංසය පිංආනි සංසය අප සියලු දෙනාටම හේතු වේවා වාසනාම වේවා කියලා සාදුකාරයක්